ඔබ ජාතික කේන්ද්‍රයේ ස්වදේශීය සේවය සමිතිය. අදාදා රාත්‍රී ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව සඳහා වැඩම පෙර සිටින ගරුතර දේශිකානන් වහන්සේ රජාවඩුන්න පස්යාල ශාසන තරුණ ධර්මාශ්‍රමාධිපති ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති විනයාචාර්ය භවනා උපදේශක පූජනීය කොට්ටේ සාසනතිලක ස්වාමීන් වහන්සේ ධර්මදේශමි දන්කර ප්‍රදේශකයන්න් වහන්සේට දහපත්ටි පිළිගන්ව වෙන්නේ පින්තුනි ධර්මශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 පින්වත් පිරිස විශාල ශ්‍රාවක පිරිසකුත් සමග මේ මොහොතේ සූදානම් වෙන්නේ. දිනතුනේ සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධෝපදේශ මිනිසුන්ට මෙලොව ජීවිතය දැහැමි ලෙස විඳින්නට උපකාර වෙන ධර්මයක්මයි. ඒ වගේම පරලෝ සැප පිණිස උපකාර වෙන ධර්මයක්මයි. මේ උභයාර්ථ සාධනයේ සිදු කර ගන්නට නම් ධර්මය ශ්‍රවණය කරලා ඒ කරුණු ධාරණය කරගෙන පිනතුනි. ඊට අනුකූලව තමන්ගේ ජීවිත විහරණය කරන්නටම අවශ්‍යයි. එහෙම නැතුව ඔබ බණ ඇහුවයි කියලා කුමන පිනක් සිදු වෙන්නද? ධර්මය ශ්‍රවණය කරලා ඔබ බහැරට යනකොට ඒ ධර්මය ඔබේ හිත තුල නැතිනම් ධාරණය වෙලා නැතිනම් ඔබ කොහොමද ඔබේ ජීවිත විහරණය දැහැමි ලෙස පවත්වන්නේ? එහෙනම් මොකද්ද සිදුවෙන පින? එනිසා පින්නතුනි බුද්ධෝපදේශයට අනුගත වෙමින් සුණාත ධාරිත චරාත කියන හොඳින් ශ්‍රවණය කරලා ධර්මයට නෙමී ගත්තා වූ ගෞරව සිතකින් අන්න එතකොට ධාරණය වෙනවා. ඒ නිසා ඔබට චරාත ඊට අනුකූලව ජීවිතයේදී තීරණ ගන්නට පුළුවන්කම ලැබෙනවා. එනතුනි මේ බුදු දේශනාව මේ ලෝකයේ සැපත පිණිසයි. එනිසා සූත්‍ර රාශියක් ඊටම අනුගත වෙන ආකාරයට දේශනා කොට තිබෙනවා. ඔබ මෙලව යම් සැපතක් ලබන්නේ නැත්නම් දැහැම ජීවිතයක් ගත කරන්නේ නැත්නම් කුමන සපතක්ද ඊළඟ ජීවිතයක් ඇතිනම් එනිසා මෙලොව ජීවිතය සාර්ථක කරගන්නටයි මේ ධර්මයේ භාවිතා කරන්නට ඕනේ. ඒ නිසා එදිනෙදා ජීවිතයේ දුක්ඛම් කටළු ඇති වෙනකොට ඒවා ඔබ දකින්නට ඕනේ ධර්මයට අනුකූලවයි. සැකෙමින්ම සියතොත් පිනතුනි ඔබ නිවන් මාර්ගයට අවතීර්ණ විය යුතුයි. විශේෂයෙන් බෞද්ධයන් හැටියට එවාගෙම සැබෑ ගුණධර්ම වඩන්නට කැමති මිනිසුන් හැටියට. ඒ නිවන් මාර්ගයට අවතීර්ණ වෙනවා කියන්නේ ඔබට මේ ජීවිතය සුන්දරව ගත කරන්නට පුළුවන් වෙනවා දැහැමි ලෙස. අදහැමිව ජීවිතය ගවන්නට ඔබ සකස් වෙනවා නම් ඒ ජීවිතය විඳින්නට නෙවෙයි විඳවන්නටයි. ඕනෑ තරම් නිදසුන් ඔබට මේ සමාජයෙන් දැක ගන්නට දැන ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා පින්නතුනේ දැන් නිවන් මාර්ගට අවතීර්ණ වෙනවා කියලා කියන්නේ ඔබ දැහැමි මිනිසෙක් හැටියට ජීවිතේ විහරණය කරනවා කියන්නේ. එතකොට සිදු වෙන්නේ ස්වභාවිකව අපේ සිත් තුළ ඇතිවෙන රාගය, ద్వේෂය, මෝහය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ තමයි නිවන් මාර්ගය. ඒ අඩු වෙන හිස්තෙන් එහෙම තියෙන්නේ එතනට විරාග, විිත රාග, විිත දෝෂ, විිත මෝහ නැත්නම් අලෝභය, අද්වේෂය, අමෝහය ඒ හිස්තෙන් අඩු තැන් පුරවන්නේ. අන්න පුණ්‍ය සිතක් ඇති වෙන හැටි. අන්න ගැහෙන ගතිය ඇති වෙන හැටි. ඔන්න ඔය කල්පනා ශක්තියෙන් ඔය ආකාරයට තමයි ඔබ ඔබේ ජීවිතයේ ගැටලු වලට මුහුණ දෙන්නේ. දැන් මේක සනසෙල්ල පිණස නෙවෙයිද? සනසෙල්ල පිණසයි. ඒකයි මම කිව්වේ නිවන් මඟට අවතීර්ණ වුණොත් ඒ සදාකාලික සනසෙල්ල වූ ඔබ කවුරුත් හොයන්නේ සනසෙල්ල සතුට සැපත ඒ සැනසෙල්ල ඔබට ළඟා කරගන්න පුළුවන් වෙනවා මේ මගේ. ඒක ලෝභය අඩුයි, ද්වේෂය අඩුයි, මෝහය අඩු නිසා. යම් දවසක ඔබ මේ ලෝභ, ද්වේෂ, මෝහ ඡය කරා නම් එතන ඔබ සොයමින් සිටිය සදාකාලික සපතයි. මගේ බුදුරජාණන් වහන්සේ නැහැ බෞද්ධයන් කියලා පිරිසකට ධර්ම දේශනා කරනවා. එදා හිටපු ඒ පැරණි මිනිසුන්ට දම් දෙසුවා පසු කාලෙක ඒ ධර්මයේ පිළිබඳව නැත්නම් එහි තියෙන ආගමික කොටස කරපින්නා ගැනීම හේතු කරගෙන බෞද්ධ කියලා පිරිසක් ඇති වුණා. එතකොට අද ඒක ගොඩක් දුරට සම්මුතිය වශයෙන් පවත්වන එකක් නැත්නම් නාමික වශයෙන් පවත්වන එකක් බව පැහැදිලි වෙන අවස්ථාවල් එමටයි. එනිසා නාමිකව නෙවෙයි පිනතුනේ සැබෑ බෞද්ධයන් හැටියට කටයුතු කරොත් ඔබේ බුද්ධිය, ඔබේ ප්‍රඥාව දියුණු තියුණු වෙලා ලෝභය, ද්වේෂය, මෝහය අඩු වෙවි යමින් ඔබ මහා සැනසෙලිදායක ජීවිතයක් ගත කරන පින්වතෙක් පින්වතියක් බවට පත් වෙනවා. දැන් හිතන්න ඔබ එහෙමනම් ඔබෙන් තව කෙනෙකුට හිරිහැරයක් කරදරයක් වෙයිද? කිසිසේත්ම වෙන්නේ නැහැ. ඔබේ ක්‍රියාදාමය ඔබට සැපත පිණිසයි ඔබේ අසල්වාසීන්ට ගම්වාසීන්ට නගරයට, රටට, ලෝකයට, මනුස්ස ප්‍රජාවටම ඔබේ පැවැත්ම සැනසෙල්ල පිණිස හේතු වෙනවා. විද මෙන්න මේ කාරණා සඳහා මූලික වෙන්නේ මේ දේශනාවේ එදා මගේ බුදුරජාණන් වහන්සේ මේ ග්‍රෝධාරාමයේ වැඩ සිටිනවා. මේ වෙලාවේ බොහොම කලබලෙන් එනවා මහානාම ශාක්‍ය පුත්‍රයා. බුදුරජාණන් වහන්සේ බහැරට වැඩම කරයි කියන නිසා බොහොම ඉක්මනින් ඇවිත් තථාගතයන් වහන්සේ වන්දනා කරලා ඔහු ප්‍රශ්නයක් ඉදිරිපත් කළා පිළිබඳ. මේ මහානාව සාක්‍යපුත්‍රය මෙන්න මේ මහානාව. තථාගතයන් වහන්සේ අපි නානා විහරණයෙන් වාසය කරනවා. අපි කුමන විහරණයකින් වාසය කළ යුතුද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා සාදු සාදු මහානාම මේ සාදු සාදු කිව්වේ හොඳයි හොඳයි මහානාම නැත්නම් මනන මනන සාදු කියන එකේ වෙන අර්ථයක් නැහැ අද වර්තමාන සමාජයේ එක එක තාලවලට සාදු සාදු කිව්වට සාදු කියන හදවත්වල චිත්ත සංකාණයේ තියෙන්නේ මොනවද කියලා විපරම් කරලා බලන්නට ඕන. සාදු සාදු කියන්නේ යහපතයි හොඳයි. ඉතින් හොඳයි හොඳයි කිව්වට හොඳක් වෙන්නේ නැහැ. හොඳ අපි කරන්නට ඕන. ඥාන සංප්‍රයුක්තව හොඳ කරන්නට ඕන. නිකන් හොඳයි කියලා මොනවා මොනවා හරි කරගෙන ගියාම අපිට නිකන් බාහිරව පේනවා හොඳයි කියලා. ඒක ඇතුලේ තියෙන වෙන මොනවා හරි එක්ක කීර්ති ප්‍රශංසා ලැබීමට කරන වෑයමක් අහිංසක මිනිසුන්ව අනවශ්‍ය දේවල් වලට දක්වමි මේ ජන විඥානය ධර්මයෙන් පෝෂණය කරන්න ඕන සැබෑවෙන් එතකොට එයාට සත්‍ය ගවේෂණය කරගන්නට පුළුවන් වෙනවා පොත්වල තියෙන ඒවා කටපාඩම් කරගෙන කතා කරාට ඒ ඒ වෑයෙන් මොකුත් ප්‍රතිඵලයක් ලබන්න බෑ ඒවා පිළිබඳව බෞද්ධ පින්නතොන් විමසිලි නුවණින් අරගෙන ප්‍රායෝගිකව යෙදিলা බලන්න ඕනේ මොනවද අපි කරන්නේ මේවෙන් අපිට ඇති වෙන්නේ මොනවද? යමක් ඇති වෙනවා නම් යහපත පිණිස එය මෙලොවදීම ඇති වෙන්නට අවශ්‍යයි පිනතුනි. මේ ජීවිතෙන් නැති වුණාට පස්සේ අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒකේ සබහා දහමටයි කියලට. අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ භාවිතා කරනවා නම් මේක භාවිතා කරලා බහුලී කතායි. බොහෝ කොට භාවිතා කරමින් මෙලොව ජීවිතය Tamanටත් අනුනටත් දැනසිල්ල පිණිස කටයුතු කරන්නට ප්‍රයෝජනෙට ගන්නට උත්සුක වෙන්නට ඕනේ. ඒ සඳහා ඔබ විමසිලි නුවණින් කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ ඇදගෙනම යන්නේ අනවශ්‍ය ප්‍රතිකරයකට. ඒවා නිකන් කුංචි දරුවෝ මේ සෙල්ලම් ගෙවල් දානවා වගේ වැඩ. ඒ නිසා බෞද්ධ සමාජය කියන්නේ බුද්ධිමත්. මහා විශාල කර්තව්‍යයක් කෙරුවාය කියන අර්ථය තමයි බෞද්ධ කියලා කියන්නේ. බුද්ධ කියන්නේ. ඉතින් මේ මහා මේ මානවකයාට ශාක්‍ය මානව කියන මහා නාමයට මේ බුදුරජාණන් වහන්සේ දෙන් පිළිතුරක් දෙනවා රහත් ප්‍රශ්නයට. ඒ ප්‍රශ්නයට දුන්න පිළිතුර තමයි ඔබ කලින්ම ශ්‍රවණය කළේ. මෙයා විමසන්නේ මොකද්ද පින්නතොනේ? මේ විහරණය විහරණය කියන්නේ ජීවත් වෙන ආකාරය. කෙසේ විය යුතුද තථාගතයන් වහන්සේ කියලයි විමසුවේ. අපි නානා විහරණයෙන් මේ වාසය කරනවා. එතකොට නානා විහරණය කොහොම විවිධ ආකාරයෙන් ජීවත් වෙනවා. වෘතීන් ව්‍යාපාර විනෝද සාද විවිධාකාරයි. එතකොට බොහෝ වටින ප්‍රශ්නයක් මේ මහානාම සාක්‍ය බුදුරජාණන් වහන්සේගේ විමසුවේ. අද අපේ කීයෙන් කී දෙනෙක් කොහොම විමසයිද අපේ නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා වන්දනා කරලා මේ ජීවිතය පිළිබඳව විග්‍රහ කරගන්න. ඉතාම අල්පයි. නන්නේ ස්ථානයකට මොනවා හරි පෞද්ගලික වැඩක් කරන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේවත් රවට්ටන්නේ. මේ හැම කෙනාම නිරේත වෙනතුනි බොහෝ දෙනෙක් මේ தത്വයට පෙළඹිලා තියෙනවා. ඒ විසු මහන්සේගේ විසු ජීවිතයත් ඉවරයි, සමුනුත් ඉවරයි බුද්ධ ශාසනයක් කන්න වැඩ කරනවා. මේලායන් ඔබ අත මෙදෙන්නට ඕනේ පින්නවා. ඒ නිසා බොහොම කල්පනාකාරීව මේ උතුම් ධර්මයේ භාවිතා කරලා ඔබ සොයන සැනසෙල්ල මෙහිදීම සොයා ගන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ මහා නාමයට කියපු කාරණාව බැලුවාම සද්දෝකෝ මහා නාම ආරාධකෝ හෝති නොඅස්සද්දෝ. ඔන්න පළවෙනි ධර්මය. මහානාම ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ හිතේ සතුට පිණිසයි, සැනසෙල්ල පිණිසයි. නැහැ අශ්‍රද්ධාව හිතේ සැනසෙල්ල පිණිස හේතු වෙන්නේ. ඕකයි හරි. දැන් ශ්‍රද්ධාව කිව්වහම මේ වචනේ අර්ථය ගත්තොත් විශ්වාසය මෙය දෙආකාරයි. මොකද දෙආකාරයේ අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාව කිව්වේ ಗುಣ නැන විමසන්නේ දැන ගැනීමක් නැහැ. දැක ගමන් හොඳයි හරි කියලා විශ්වාස කරගෙන ඒ අදාළ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ මූලික ශ්‍රද්ධාවක් තමයි ওই මල් පහන් පත්තු කරලා කරන කටයුතු ටික. ඒවා හොඳයි කුංචි දරුවන්ට අපට උනත් ඉඳ හිට ඒව නරක නැහැ. ඒක නෙමෙයි බුදුදහමේ ශ්‍රද්ධාව අගයන සත්‍යය. ශ්‍රද්ධාව. ඒ තමයි ආකාරවතී ශ්‍රද්ධාව. විශ්වාසය ගොඩනගාගන්නේ ಗುಣ ගැන දැනගෙන. රූපය දැකලා, මූණ දැකලා, කතාව දැකලා, මොනවා හරි බාහිර වැඩ ටිකක් දැකලා නෙමෙයි. ඒතර ඒ ශ්‍රද්ධාව වටිනවා. දැන් භෞතික පැත්තට මේක ගත්තොත් එහෙම. ගුරුවරයා ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නවා. කරන පාඩම් පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්නවා. විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට ළමයාට මොකද වෙන්නේ? ළමයා ඉගෙන ගන්නට උනන්දුයි. ගුරුවරයා පිළිබඳ විශ්වාසයක් තියලා එයා සන්තෝෂෙන් මේ කටයුතු ලියදුනාම එයාට විභාග ආදී පාස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එයා විශ්වාස කරොත් නිවන රස්තියාදුකාර අනිත් අය අධ්‍යාපනයක් නොලබන නිකම්ම නිකම් කුසීත විදිහට ඉන්න අය අපි අසුරු කළොත් මොකක් වෙයිද? නැත්නම් අසත්පුරුෂය අසුරු කළොත් තමන්ගේ වයසට නොගැලපෙන අය එයාගේ අධ්‍යාපනය කඩා වැටෙනවා. වෘතීනුත් එහෙමයි, ව්‍යාපාරත් එහෙමයි, කොයි දෙයක් එහෙමයි, භෞතිකයෙන් මිදලා අධ්‍යාත්මයකට යනකොට ඒත් එහෙමම තමයි. එනිසා මේ ශ්‍රද්ධාව තමයි ඉස්සෙල්ලම මහානාම සාක්‍යයට ඉදිරිපත් කළේ සම්බුදු පියාණන් වහන්සේ. ඊළඟ ආරද්ධ වීරියෝ ආරාධකෝ හෝති. නොකුසීතෝ. කුසීත කියන්නේ කම්මැලි කමලසකම්. ආරද්ධ වීරිය ආරම්භක වීරියක් තියෙනවා. ඕනම දෙයක් පටන් ගන්න. අන්න ඔබේ ජීවිත විහරණය කරන්න ඔන්න ඔය කාරණා දෙක සමීප කරගන්න. ඊළඟට කියනවා උපට්ඨිත සතිය. නොමුක්තස උපට්ඨිත සති සීල හොඳට පැවැත්වීම කරන කාර්ය පිළිබඳව ආරාධකෝ හොති හිතේ සනසිල්ල පිණිස හේතු ඇයි ඒ ඔබ කරන කාර්ය භෞතික පැත්තෙන් ගත්තොත් ඉෂ්ට වෙන්න උපකාර වෙන්නේ ඒවා කුසීත වුණොත් හැමලි වුණොත් අලස වුණොත් දරුවෙක් නම් එයා බොහොම අමාරුවකට වැටෙනවා අනිත් වැඩිහිටි තරුණ ඕනෑම කෙනෙකුට සිදු වෙන්නේ ඒ භෞතික සම්පත් පිළිබඳ එවාගෙම සමාහිතෝ කරන වැඩේ පිළිබඳව හොඳ එකගත්වයක් සිටේ තියෙන්න ඕනේ. චිත ඒකාග්‍රතාවය. ආරාධකෝ හෝති නො අසමාහිතෝ. ඒ සිය පිළිටුවා ගත්තේ නැත්නම් ඒක හිතේ සැනසෙල්ල පිණිස හේතු වෙන්නේ නැහැ මහානම්. පඤ්ඤවා ආරාධකෝ හෝති නො දුප්පඤ්ඤෝ. බුද්ධිමත් භාවය, ප්‍රඥාවන්ත භාවය හිතේ සැනසීම පිණිස හේතු වෙනවා. නොදුක්පන්නෝ නැහැ මේ මොඩේක් වගේ කටයුතු කරෝතින් සැනසීම පිණිස තමන්ගේ කාර්යයන් වල ප්‍රතිඵල දකින්න ලැබෙන හේතු වෙනවා. එතකොට මෙන්න මේ ධර්මතා පහ තුල ඔබ ඉන්න කියන එක කියනවා. එතකොට ශ්‍රද්ධාව අවශ්‍යයි, ආරද්ධ වීර්යය අවශ්‍යයි, උපට්ඨිත සති. සතිය පිහිටන්නට ඕනේ. සිතේ ඒකාන්තතාවයක් තියෙනවනේ කරන වැඩ පිළිබඳව. ප්‍රඥාවන්තභාවයේ දියුණු කරගන්න උනන්දු වෙන්න තමයි. මෙන්න මේ කාරණා භෞතික පැත්තයි මම මේ ටිකක් කියන්නේ. ළඟට පින්නතනේ අධ්‍යාත්මික පැත්තට ගත්තත් ඔය දෙකම. පළවෙනිම ධර්මතාවයේ ශ්‍රද්ධාව මම මුලින්ම සඳහන් කළ විදිහට ආකාරවතී ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. නැත්නම් ඔබට කල්යාණ මිත්‍රයන් වහන්සේලා මුණ ගැහෙන්නේ නැහැ. නිකම්ම නිකං අය මුණ ගැහිලා ඔබ ජීවිත කාලයේම නොමකට යනවා. නෑ ඔබට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් වැඩක් ගන්නට පුළුවන් වෙනවා. ඔබ මොනවද කර කර කර කර යනවා ඊළඟ ඊළඟ ජීවිත ගැන හිත හිත කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ඔය තණ්හාවේ ප්‍රභේද. මේ දැන් ලබන්න පුළුවන් වාසනාවන්ත අධ්‍යාත්මික දියුණුව කල් දානවා ජීවිත ගණනාවට. ආත්මගතත් එහෙම ගණනාවකට. මේ දැන් කරගන්නට ඕනේ. මේ දැන් අද අයි හෙටට කල් දැමීමක් නෑ බුදකා. ඒකනේ අප්‍රමාදේන සම්පාදේ කියලා බුදු පියාණන් දේශනා කළේ. එක පැත්තකින් එහෙම දේශනා කරද්දී අනිත් පැත්තෙන් කියයිද ඔය භවයන් ගැන. ඒකට යන මේ අතිදීර්ඝ කාලයක් ආපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ග්‍රන්ථවලට ග්‍රන්ථ ධර්මය වුණා වෙනකොට මොනතරම් කාලයක් කියලා දවුරු මහත්මිය ගන්න. දුක පරම්පරාවෙන් එනකොට මෙහි තියෙනවා අරගෙන ගිහිල්ලා ඊළඟට පාලි ටෙක්ස්ට් එකයි කියේ දාගන්න. එතකොට ඒක ඉඳගන්න ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. මෙහෙම මෙහෙම එනකොට නැද්ද අපිට මේ ගැන සොයා බැලීමේ යුතුයකම? එතකොට ඒක යම් කිසි අපහාසයක්, සැකයක් එහෙම වෙනවා. කුකුස් ඇති වෙනවා. සොයා බලලා සත්‍ය ගවේෂණයක් තුලින් තේන සත්‍ය කරුණු මතු කර ගන්නට ඕනේ. ඒකෝ ගිරව්වාගේ මේක කරේ තියාගෙන දිව්වා කියලා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මොනවද ඇති වෙලා තියෙන්නේ රටේ ලෝක පිරිහීමක් නිසා ආ උතුම් වූ සමාජයක් ඉන්න උතුම් වූ රටක් ආගමික වශයෙන් ජාතින් වශයෙන් ගත්තොත් අපි ඉන්නේ කොතනද කියලා බොහොම හොඳින් විපරම් කරලා බලන්න වටිනවා ඒකට හේතුව බුදුන් වහන්සේගේ ධර්මයට කරන අපහාසය බොහෝ දේවල් තියෙනවා මේ පේන තුන් හිතා ගන්නට වටිනවා සත්‍ය නොවන හිසාවෙන් පිරිච්ච බොරුවෙන් රවටන මායාවෙන් නලවන ඕවා බෞද්ධයන්ට ආයත් වෙන නෙවෙයි කියන්නේ. ඒ ප්‍රතිඵල තමයි විනාශ වේගණ යන්නේ ධර්මතාවය විසින් විනාශ කරන. කාරණාවක් දෙකක් සිහිපත් කරොත් පහුගිය කාලේ නිකවැරටියේ තිබිච්ච විහිළු කොට ඊළඟට අර පිරිත් බවුසර් මුළු කන්දේ කාලෙන් කාලෙට මේ වගේ ඒවා වෙනවා. දැන් කරලියට ඇවිල්ලා තියෙන ධාතු වන්දන. ධාතු වන්දින්න කැමති කෙනෙකුට ධාතු වන්දින්න ඓතිහාසික සිද්ධාස්ථාන රටේ තියෙන බව දන්නවද? මේ වෙනවා නිසක ධාතු කියලා જાතියක් මේ ළඟදී. එනි මේවා වහාම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ බෞද්ධ පින්වතුන් හැටියට බුද්ධිමතුන් හැටියට. එපා දෙන්න අසරණ මිනිසුන්ට විනාශයේ පිණිස කටයුතු කරගන්න. දෝ ධම්මං පස්සති සෝමං පස්සති යමෙක් ධර්මයේ දකිද ඇහෙන් නෙවෙයි. ප්‍රායෝගිකව ධර්මයේ විඳින්නට ඕන. ධර්ම රසය ගන්නට ඕන. සෝමම් පස්සති. අන්න එයා මාව දකිනවා. ඒ කියන්නේ බුදුන් දකිනවා. එහෙම පැහැදිලිව ධර්මයේ ශාසනයේ සඳහන් වෙද්දී අහිංසක බෞද්ධ ජනතාව කොහටද සමහරුන් විසින් ගෙන යන්නේ? ඒක තමයි ශ්‍රද්ධාව මුලින්ම අර මහානාම සාක්‍යයන් දේශනාව. සැබෑ ශ්‍රද්ධාව කියන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි. මේ විදිහට ওই ධර්ම පහට ඔබ අනුගත වෙන්නට ඕන. සැබෑ ශ්‍රද්ධාව ආරද්ධ වීර්ය ඊළඟට උපත්තික උපත්තික සති හිත සති නෙවෙයි සමාහිත පඤ්ඤා. ඕවට අනුගත වෙලා ඔබ තව සය ධර්මයක් වඩන්න කියන එකයි අර කියන්නේ. මොකද්ද මේ සය ධර්මය? බුද්ධානුස්සතිය වඩන්න. ධම්මානුස්සතිය වඩන්න. සංඝානුස්සතිය වඩන්න. සීලානුස්සතිය වඩන්න. ත්‍යාගානුස්සතිය වඩන්න. දේවතාසු දේවතානුස්සතිය වඩන්න. මෙතන තමයි මේ සූත්‍රයේ වැදගත්ම කොටස මම හිතන්නේ. බුද්ධානුස්සතිය වඩන්න කිව්වම දැනට අපට බුද්ධානුස්සතිය හම්බ වෙන්නේ කොහොමද? බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ නවආරහතේ ගුණ ඔබ දන්නවා. ඉතිපිසෝපාත, ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ, විද්‍යාකරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදෝ, අනුත්තරෝ, පුරිස ධම්මකාර්ති, සත්තාදේවෝ ස්වානං බුද්ධෝ භගවා. විනදිනේ මට බුද්ධානුස්සතිය වඩන්න ඕනේ කියෝදී යම්කිසි යෝගියෙක් බොහෝ වෙලාවට හම්බ වෙන්නේ මේ නවරහගේ ගුණේ එක එක වඩන බලන්න බලන ඇවිත් කියන්නේ. දැන් දවසින් මේක වෙන්නේ නැහැ. මේ නවරහගේ ගුණ ස්ථානෙට ගියාම ඔය විදියට වඩලා අර අමතාජවරයන් වහන්සේද කියලා නැවත සකස් වෙලා කොයි එකද මම හිතට ගැලපෙන්නේ ආදි වශයෙන් වඩන්න ගියොත් මොනතරම් කාලයක් ගත වෙයිද පළවෙනි ප්‍රශ්නේ මේ බුද්ධ කියන්නේ මොකක්ද? බුද්ධ කියන එකේ තේරුම මොකක්ද? බුද්ධන උද්ද මුදුරා දැමුවා මොනවද? රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන මේ භවත්‍රය සම්පූර්ණයෙන්ම උදුරා අහක් කරපු උත්තමයන් වහන්සේ බුදුරදුන් බුදුරජාණන් වහන්සේ එහෙනම් උන්වහන්සේ කරපු දේ තමයි අපට කරන්න තියෙන්නේ අපිට බුදු වෙන්න කිව්ව නෙමෙයි. මේ රාග, ද්වේෂ, මෝහ කියන ගති උදුරා දමන්න කිව්වා. එහෙනම් ඒක කරන්න යෝනි බුද්ධානුසුතිය. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ කීකේ හිටියයි කියලා ඔබ ජීවිත කාලයම කරලා බලන්න මොනවද වෙන්නේ යමක් වේද කියලා. එනිසා මේවා අර්ථ පමුණවාගෙන අපි කටයුතු කරන්නට ඕනේ. අද බොහෝ විට භාවනා කරන්නේ කාගේ පොතකින්ද කියලා සිහිපත් කරන්න ඕනේ ඉස්සෙල්ලා. සූත්‍ර දේශනාවේ පැහැදිලිවම තියෙනවා අරුණ රාශියක් තියාගෙන ඉන්න අවසානයේ නිවන් දකින්නත් මේ බුද්ධානුසුති උපකාර වෙනවා. නමුත් සමහර වෙලාවට පොතේ සඳහන් වෙන්නේ ත්‍රිපිටකය නෙවෙයි බුද්ධානුසුති නිවන් දකින්න බෑ කියන්නේ. මේ කාලේ පොත්වලින්ද භාවනාව උපකාර කරන් මෙතෙක් කාලයක් කරගෙන යන්නේ. එනිසා මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමපු මේ උත්තරයන් වහන්සේ ලෝකයට කිව්වේ මේවා උදුරා දමන්න කියලා. රාගක්කෝ, ද්වේෂක්කෝ, මෝහක්කෝ. ප්‍රතිඵලෙ නිබ්බාන. ජීවන සදාකාලික සැනසෙල්ල. එතනින් එහා මෙහාට ජීවිත පුරාම සැනසෙල්ල මේක අඩු කරන්න අඩු කරන්න. ඒකේ උපක්‍රමයයි බුද්ධානුසුතියට ගන්න ඕනේ කොහොමද කරන්නේ කියන්නේ. දැන් බලන්න ඊළඟට කියනවා ධම්මානුසුතිය. ධර්මයේ ಗುಣ වඩන්න. ඉතින් මේක මෙන්න මේ වගේ වෙන නිදසුනක් යෝධින්නේ. දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක් අපි හමු වෙලා අපි උතුමා ගැන අහලා තියෙනවා. ඒ නිසා අපේ රෝගයකට බෙහෙත් ගන්න. අපි බෙහෙත් ටික අරන් දැන් ගෙදර එනවා පින්නතුනි. අරන් ඇවිල්ලා බෙහෙත් බෝතලේ ඒ ටැබ්ලට්ස් ඔක්කොම පැත්තකින් තියනවාද? කියලා අපි මොකද කරන්නේ? අර විශේෂඥ මහත්තයාගේ ಗುಣ කිය කිය ඉන්නවා. නෙඩේ සුව වේද මේක ඒ වගේ වැඩක් නෙවෙයි. උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ಗುಣ කිය කිය ඉන්නවා. උන්වහන්සේ කරන්න කිව්වේ ಗುಣ කිය කිය ඉන්නද? ඒ රාග, ద్వේෂ, මෝහ දුරු කරන ප්‍රායෝගිකත්වයට ඔබ ඇතුල් වෙන්න, අනුගත වෙන්න. ඒවා අවම කරගන්න. ඡේදර පුදාට නිවන. එත කම්ම මේ ජීවිතයේ සැනසෙල්ලයි. Taman ලෝභය අඩු කරගන්න උත්සාහ කරන මේ ජී ප්‍රායෝගික ජීවිතේ ජීවිත විහරණය කරන්නේ. ඊළඟට බුද්ධ ධම්ම සංඝ සංඝත් එහෙම තමයි. සංඝ රත්නයේ ගුණ කී කීතරක් නෑ සම්මහා ආර්ය මහා සංඝ රත්නයෙන් කෙනෙක් උත්මේ බවට පත් වෙන්න තමන් උත්සුක වෙන්නට ඕනේ. ඒ පත් වෙනකන් ජීවිතේ සැනසෙල්ලයි. භෞතික සම්පත් ලැබෙනවා. හරදරාදී, බාධකාදී ඉතින් මේක හොඳ නැද්ද පින්නත්? ඔබ කරනවා නම් කරනකොට වැඩි කාලයක් යන්න කලින් ඔබට මේක හසු වෙනවා. ඔබට මේ දේ ඔබ විඳිනවා. මේ අපේක්ෂාවෙන් නෙවෙයි කරන්නේ යම් යම් දේවල්. කලයුතු දේ කරගෙන යනවා. ඒකම සැනසෙල්ල පිණිස හේතු වෙනවා. කලයුතු දේ නොකර නොකල යුතු දේමයි වැඩි දෙනෙක් කරන බව පැහැදිලිව පේනවා. ඊළඟට පෙන්නනවා ත්‍යාගානුස්සතිය. දුන්න දේ ගැන හිතන්න. ඒක මොනව හිතන්නද? සීලානුසුතිය. ඉතින් සීලය ගැන අපිට සමාදන් වෙලා ඉන්න පුළුවන්. අන්තිම එක තමයි බොහොම ආගේ තියෙන්නේ. දේතානු දේවතානුසුතිය. මොකද්ද මේකෙන් කියන්නේ? මේක දෝතාවයේ තියෙනවා. දෙකක් කියන එකයි. ඒ බලන්න මොනවද දෙක දෙක තමයි හැම එකනම තියෙන්නේ. දෙක දෙකේ. ඒ කියන්නේ එකක් අනිකට සාපේක්ෂයි. සරල දෙයක් කිව්වොත් උස මිති. පෞපින් කුසල ලකුසල. මේ සාපේක්ෂ ධර්ම තමයි මේ තියෙන්නේ. සියලු සංකත ධර්ම වල ස්වභාවය. කරණීය අකරණීය අන්න වැදගත් වචන. සේවිතබ්බ අසේවිතබ්බ. ඔය දේවතාවයේ තමයි දකින්න කියන්නේ. සාපේක්ෂතාවාදී. මුලින්ම බුදුරජාන් වහන්සේ ලෝකෙට හෙළිදරව් කරලා තියෙනවා. ඒ ගැන තමයි දැනගන්න කිව්වේ. ඒකට කොම්බුවක් දැම්මහම දේවතානුස්සතිය. හරියගේ බුදුර එතන කියන්නේ මොකද්ද? මේ ඒ පින්දහම් කරලා ඒවා කටයුතු වලින් පස්සේ තුත වෙලා ගිහිල්ලා මේ ලෝකේ දෙවියන් වුණා. ඒ නිසා ඒ දෙවියන් වෙන්න තිබිච්ච අර ශ්‍රද්ධා සීල සමාධි ප්‍රඥා ආදී මාළඟක් තියෙනවා. ඒ කියන්නේ මමත් එහෙම වෙනවා කියලා හිතන්න. එහෙමනම් ඉතින් අර භව තණ්හාව නැවත එනවා කතා කරන්න. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ඕකේ භව තණ්හාවනේ දැන් උතන තියෙන්නේ. ඊළඟ පැත්තට අපි කතා කරනවා ඊළඟ කාරණාව වශයෙන් අපමාදේන සම්පාදනය. දැන් කොයි එකද අපි ගන්න? ධර්මය හොඳින් විග්‍රහ කරගෙන ඒ අනුව කටයුතු කරන්න පුළුවන් නම් ඒවා වාසනාවන්ත ජීවිතය. එතකොට අපි කතා කරේ දැන් මේ කියන සය ධර්මයේ වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කියන කතාව. අර මුලින් කියපු ධර්මවල පිළිහිටලා ඉන්න ඕනේ මේ සය ධර්මයේ වඩන්න. උතුම් වූ බුද්ධානුස්සතිය වඩනවා නම් අය හය හයෙන් කරන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි කියනවා. මොකද හයක් වඩන්නේ? දෙමළන බුද්ධානුස්සතිය කිව්වම කොච්චර අර්ථවත්ද කියන එක. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපි සරල නිදසුනක් ගත්තොත් අපි ඕලාරික දෙයක් ගමුකෝ ඇහැට ඇස කනනාසය දිව ශරීරයට අපිට අනන්තවත් අරමුණු ලැබෙනවා. අපි ඇහැ විතරක් ගමු මේ වෙලාවේ හැටියට, කාලේ හැටියට. එහෙන් අපිට පේන්නේ රූප. දැන් මේ රූපයක් දැක්කම අපි ඒක දැන් මොකද කරන්නේ? අපි ඒකට ඉච්ඡ වෙනවා. ඉච්ඡ කිව්වේ කැමැත්ත. ඉච්ඡා බංගත්වය කියන්නේ කැමැත්ත නැති වෙලා යන. මේ බොහොම සරල සුමඟ අපේ පැරණි පැරණි උතුමන් වහන්සේලා පැරණි අපේ ගිහි පිරිස් මේ භාවිතා කරපු මාගදී භාෂාවට සමීප වචන මේ. එතන ඒ කැමැත්ත ඇති කරගන්නේ මොනවා නිසාද? මොනවා හරි අපි දැකලා. ඒතරේ ඉච්ඡේ වීම තුල මොකද්ද තියෙන්නේ? කැමැත්ත නිසා මොකද වෙන්නේ අපිට? ඒක නිත්‍ය වෙනවා. මොකද නිත්‍ය වෙනවා කියලා කියන්නේ? ඒක අපි නිත්‍ය කරගන්නවා. කැමැත්ත හේතු කරගෙන. දැන් නිත්‍ය වෙනවාද ඇත්තටම? නැහැනේ පින්නතුනි. ආන්නේ අවස්ථාව ඔබ ජීවිතේ කොතනක කොයි වෙලාවෙ හරි ඔබට දකින්නට සිදු වෙනවා. එතකොට ඒකට තමයි අපි කියන්නේ අනිත්‍යයි කියන්නේ. නිත්‍ය නෑ. ඒ නිසා මොකද සිද්ධ වෙන්නේ? අපිට දුකක් හටගන්නේ නැද්ද? ඒ රූපයට අදාළව සිදුවෙච්ච ඒ කාරණා බලනකොට අපිට දුකක් හටගන්නේ නැද්ද? දුක හටගන්නේ. ඒ නිසා අපි දැන් මොකද කරන්නට ඕනේ? මේ සිතේ ඇතිවෙච්ච නිච්චභාවය අපි නැති කරගත්තොත් අපිට දුක ඇති වෙයි. ලබනිච්ඡං තං දුක්ඛං. නමක් නිත්‍ය නැත්තම් මේ දුක තමයි ඒක ස්වභාවය. මේ ස්වභාවය අපි දන්නවනම් දැක්කනම් හිතුවනම් මේ වෙලාවේ අපි අර රූපය පිළිබඳ දිගින් දිගටම කල්පනා කරයිද? අන්න ඒ සඳහා අපි අනිච්ච අනුපස්සනාව කරන්නට ඕන. අනුස්සති අලුතෙන් ඇතිවෙන දේවල් පිළිබඳව සිහිය පවත්වන්න. ඉතින් මෙතන අනිච්ච බව අනුපස්සනා කරනවා. ඒ කරා මොකද සිද්ධ වෙන්නේ? අර නිච්ච බව ප්‍රහාණය වෙනවා. අපි ස්ථිරයි කියලා ගත්ත දේ අපෙන් නැතේ. ඒකෙන් අපි නිදහස් නේ. සැනසෙන්නේ. රාග බව නැති කරන්න කියන උපක්‍රමයේ ධර්ම. එතකොට මේ රූපය හිත නිසා මොකද වෙන්නේ? අපි ඒක සුවයි කියලා විඳින්නේ සුඛ සංඥාවක් තමයි ගන්න. එහෙම නෙවෙයිද? සුඛ සංඥාවක් ගන්න. ඒ නිසා තමයි අපි රූපය හඹා යන්නේ. ආන්නේ සුඛ සංඥාව නැති කරන්නට ඕන. එනිසා මේක දැකලා අපි මොකද කරන්නට ඕන? සුඛ සංඥාව සිතින් ඉවත් කරන්නට ඕන. ඒක උපකාර වෙන්නේ කුමක්ද කියලා. දුක්ඛ අනුපස්සනා කරන්නේ. මෙතන අපි කරේ අනිත්‍ය අනුපස්සනා කළා. මෙහි කළා. අනිත්‍ය ස්වභාවය. ළඟට මේ දුක නැති කරගන්නදී ඒ සුඛ සංඥාව අයින් කරන්නට ඕනේ. එනිසා දුක් බව අපි අනුපස්සනා කළා. එයින් සිද්ධ වෙන්නේ තමන් සොයන සැපතට ළඟා ගැනීම. දුක් කරදර බාධක අඩුවේ. නිසා දුක උරුම වෙන හැම විටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා කල්පනා කරන්න. ඔබ ඒ වගේ සිදුවීම් සිහිපත් කරලා බලන්න මේ කාරණා. ඔබ අනාථ බවට පත් වෙනවා. කිසි කෙනෙක් පිළිතුරු නැහැ. සංවේගයි. ඔබ හඳා වැළපෙනවා. අනාථ නැද්ද? අනාථයි. මේ හේතුව දැන් අර කියපු කාරණා ටික නිසා. නිත්‍ය වෙලා ඒක නිත්‍ය කරගන්න ගියා. නිත්‍ය නොවුණා අනිත්‍ය බව සිද්ධ වුණා අපිට මොකද වෙන්නේ? මහා දුකකටපත් වෙනවා. බලන්න මේ සමුදය ඇති වෙන හැටි. එනිසා මේ සැපේ නිසා යමක්කට ඔබ ඇලෙන්නේ කොහොමද? ඒක මම මගේ කියලාත් ගන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ නැද්ද පින්නතුනේ? ඒ තමයි අස්මිමානීය කියන වචනයෙන් හඳුන්වන්නේ. මම මගේ කියලා අරගෙන තව තවත් විඳින්න ලෑස්ති. එනිසා අර කියපු ස්වභාවය හැටි වෙනකොට ඔබ අනාත්මත්වයටපත් වෙනවා. එනිසායි අනාත්මත්වය ඔබ දුර්ලන්නට ඕනේ. ඒකට අනත්ත අපි අනුපස්සනා කරන්න ඕනේ. ඒ වගේමයි අර අස්මීමානය කියුවා දැන් අත්ත් සංඥාව ඔබ තුන තියෙනවා අර කියපු කාරණාව නිසා. මේ නිසා මොකද කරන්නේ? අභිනන්දනය කිරීමක් නෙවෙයිද සිද්ධ වෙන්නේ? ආ එතකොට මේ නුවණේ සිටින්නට නම් ඔබ මේ වෙනකොට විද්‍යානුපස්සනාව වඩන්නට ඕන. මේ මහා බරපතල තත්වයන් නෙවෙයි. නොඇලී ඉඳීම තමයි විද්‍යා කියන්නේ. මේ පූර්ණ වෙන්න ඕන. මේ ප්‍රායෝගිකව යොදන්නට ඕන. ඒකට රාගයක් හටගත්තාම අර විදිහේ රූපයක් දැකලා ඒ නන්ද සංඥාවෙන් උපමත් වෙනවාම. ඒකට මේ රාගය සුපින් ඉවත් කරන්නට ඕනේ. අපි මුලින්ම කිව්වේ රාග බව, ද්වේෂ බව, මෝහ බව දුරු කරන උපක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. ඒක රාගයේ සිටින් ඉවත් කරන්න නම් අන්න ඒක විරාග. විරාගානුපස්සනාව ඔබ කරන්නට ඕනේ වඩන්නට. එහෙම කරාම තමයි ඔබට රාගී භවෙන් මිදෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ කියන ක්‍රමවේදය ඇර වෙන වෙන දේවල් කරාට ඔබ රාගයෙන් මුදන්නට බෑ. මං ඇහැට එන රූපේ අරමුණක් හැටියට ගත්තේ මේ සැකයෙන් විස්තර කරන්න. ඒ නිසා මේ රාගය නිසා ඔබට ඇතිවෙන ඇලීම කියන බව දන්නවා. දැන් ඔබ සංවේගයටපත් වෙන අර කියපු කාරණාවනේ. එතන තියෙන්නේ ද්වේෂය. නැතිවීම නිසා දුක. අතන මේ ඇලීම නැත්තම් මෙතන තියෙන ගැටි. ඒකෙන් මොකද වෙන්නේ? ඒ හේතුවෙන් තමයි උදේ චිත්තසංතානයේ සමුදය හටගන්නේ. දැන් මේ අපි නෝන්පදවන්නට උත්සාහ කරන්නට ඕනේ. නිසා ඒක අනුත්පාද කරන්නට ඕනේ. ඒ තමයි නිරෝධයට අනුව කෙරෙන වැඩ පිළිවෙල. හැපිරෙන්න දෙන්නේ අපන නිදිදාය නොඇලීම. මේ රාගී බව නැති කරන්නට ඔබ මොකද කරන්නේ? සමුදය ඇති වෙන එක වළක්වන අනුත්පාද කරනවා. මේ අනුව නිරෝධානුපස්සනාව වැඩෙනවා එයින් පමණමයි සමුදය ප්‍රහාණය වෙන්නේ. ඉනිමේ පියවර හොඳින් ඔබ ප්‍රගුණ කරනවා නම් පින්නතුනේ රාග, ద్వේෂ, මෝහ යන කෙලෙස් මූල. මේ කෙලෙස් උපාදානය සිදු වෙන්නේ පටිවිස්සග්ග තත්වයටපත් වෙනවා කියන්නේ ඕනෝකයි. එතකොට මේ සසරට ඔබ බැඳෙන්නේ මේ සංසවත් රාග ద్వේෂ මෝහ උත්පාදනය බොහොම සරුවට ගිරීගෙන ගිය ජීවිතයේද ඒ දැනි සියල්ලම කැපී යනවා. ඒ නිසා සිද්ධ වෙන්නේ මොකක්ද මේ දැනි තුනම කැපෙනවා. එතන තමයි නිබ්බාන කියලා හඳුන්වන්නේ. මේ සැනසෙල්ලක් පිළිබඳව කතා කරන්නේ. සදාකාලිකව සැනසෙල්ලක් පිළිබඳව. එනිසා පිනතුනේ සබ්බූපදී පටිනිස්සග්ගෝ කියන්නේ ওই කාරණාව තමයි. ඉතින් බුද්ධානුස්සතිය කරන්න තියෙන්නේ මොකක්ද අපි? අර අපේ බුදුරජාණන් වහන්සේ කරපු ටිකයි කරන්න තියෙන්නේ. මොකද්ද උන්වහන්සේ කළේ? රාග භව, ද්වේෂ භව, මෝහ භව මිලිනුපුටා දමන්න, උදුරා දමන්න, නැවත ඇති නොවන තත්ත්වයට පත් කරන්න කටයුතු කරගත්තා. එහි අර්ථයෙන් තමයි බුද්ධ කියන වචනේ පවා හැදිලා තියෙන්නේ. එනිසා බුද්ධ වෙන්න තමයි එනකන් රාග බව, ද්වේෂ බව, මෝහ බව රුණු කොටා දමන්නට තමයි බුදුරජාණන් වහන්සේ අනුදන වදාළේ. ඒ අනුදන වදාළ කාරණාදී නොකර බුදුරජාණන් වහන්සේගේ ගුණ කීකේ ඉඳලා මේ වෙනකොට හිතා බලන්න දන් දන් නම් වලින් ලොකු වෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, කිසි වෙන්න පුළුවන්. ඒ ඇත්තෝ මොනවද ලබාගත්තේ මේ වෙනකන් මොනවද දුන්නේ කරන්න පුළුවන් දේ රටේ බෞද්ධ ජනතාවට කියන එක සිහිපත් කරගන්න වටිනවා. මේ මොකක්වත් නිසා නෙවෙයි මේ අර අර්ණ විභංග සූත්‍රයේ පැහැදිලි කරනවා භාෂාවකට ඇලෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේණික දේශනාවෙන් එක සූත්‍රයක්. ඒ ඇලෙන්න ඇලෙන්න වෙන්නේ ඔබට සත්‍ය ගවේෂණය කරන්නට බැහැ පින්නතුනි. ඔබ අසත්‍යයටම යමින් මුලාවට යමින් මේ මේ කාරණා තමයි හරි මේ මේ කාරණා තමයි අපි ඉගෙන ගත්තේ. මේක තමයි නිවැරදි කියලා හිතාගෙන මුදුම වෑයමක් කරනවා. සමහරු ඒක අතහැරලා වෙන වෙන මොන හරි නාඩගම් නටනවා. මේ වායෙන් සමාජයට පේන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙලොව සැප පිණිසයි, පරලොව සැප පිණිසයි, උභයාර්ථ සාධනය පිණිසයි කියලා ප්‍රායෝගික ජීවිතය. එහෙම දැනෙනවා නම් මිනිසු කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඈත් වෙන්නේ විහාරස්ථාන වලට එන ප්‍රමාණය අල්ප වෙන්නේ මේ ජීවිතේ බොහොම සැනසෙල්ලේ ගෙවන්නට ඒ හැම ගිහි පින්තුන්ටත් අපේ පුංචි හාමුදුරන්ටත් පුළුවන්කම ලැබෙනවා. නිසා කළ යුතු දේ එකක් ඒ තමයි අර සුදු දේශනාවලින් පෙන්වන්නේ සේවිතබ්බ අසේවිතබ්බ. සේවනයේ කරන්න දෙයක් තියෙනවා සේවනයේ නොකළ යුතු දෙයක් තියෙනවා. කරණීය ධර්ම අකරණීය ධර්ම කළ යුතු ධර්ම තියෙනවා නොකළ යුතු ධර්ම තියෙනවා. ආස්වාස ප්‍රාස්වාසය පවා අස්ස පස්ස කියලා අපිට හඳුන්වන්න පුළුවන් අස්පස් කිරීමකට සමානයි. නැතුව නහයෙන් අදින උෂ්ම ශරීරය ඇතුළට යවලා ඒ එළියට යන ප්‍රාශ්වාසයේ කියන මේ හුලං දැකීම දැකීම පිටියයි කියලා ලැබෙන දෙයක් නෙවෙයි. ආනාපාන කියලා හඳුන්වන්නේ ඒකයි බලන්න සූත්‍ර කියවන්න පුළුවන් අය ශුන්්‍යත සමාධි සූත්‍රය, අරිත්ත සූත්‍රයේ අර්ථ තියෙනවා මේ දේශනාවල අභ්‍යන්තරේ තවත් ආනාපානයක් තියෙනවා එකක් තමයි පතාංජලි කියන යෝගි දාර්ශනිකයා ඉදිරිපත් කරපු ආනාපානය. බුදුරජාණන් වහන්සේගේ ආනාපානය මේ බුදුදහමේ ආනාපානය අනවශ්‍ය දේ බැහැර කිරීමත් අවශ්‍ය දේ ගැනීමත් පමණයි. ඒකට අර්ථපූර්ණයක් තමයි සේවිතබ්බ අසේවිතබ්බ කියලා පෙන්වා දීලා තියෙන්නේ. ඒ වගේම කරණීය අකරණීය කියලා පෙන්වන්නේ. ඒ නිසා ඔබ ගත යුතු දේ ගන්නට ඕනේ දැනගෙන යහපත් දේ නොගත යුතු දේ ඔබ අහක් කරන්නට ඕනේ. මේ දේ කරන්නේ ගහක් යට හෝ ආරණ්‍යක හෝ වෙන තැනක නෙවෙයි. එතනක් පුළුවන් ප්‍රායෝගික ජීවිතයේ ජීවිත විහරණය කරන දේ ජීවත් වීමේදී හැම කාරණාවකදීම ඔබ මේ ගැන අවධානයෙන් සතියෙන් මුත්තස්සති නෙවෙයි උපට්ඨිත සති සතිය පිහිටවාගෙන යෝනිසෝ මනසිකාරයෙන් ඔබ ඔබේ ජීවිතේ භෞතික කටයුතු අධ්‍යාත්මික කටයුතු ඕනෑම දෙයක් කරනවා නම් කෙරෙනවා නම් ඔබට මේ පිළිබඳව ඉතාම පැහැදිලි හැඟීමක් දැනීමක් හැකියාවක් ඇති වෙනවාමයි එහි ප්‍රතිඵලයේ වශයෙන් සිදුවන්නේ ඔබ හිමින් හිමින් ඔබේ ලෝභය, ද්වේෂය, මෝහය අඩු කරමින් දිනක රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ කියන තත්ත්වයටපත් වෙනවා. ඒ තමයි ඔබ තොය පුත්‍රය පුසනසිල්ලේ සදාකාලික සනසිල්ල වූ උතුම් අමා මහ නිවන. එනිසා මේ වෙලාවේ වෙනත් පිළිස සිහිපත් කරගන්නට ඕනේ මේ ධර්මය ඔබ සොයා යන්නට ඕනේ ප්‍රායෝගිකව අත්විඳින්නට ඕනේ ඒ තුළින් දින දින ඔබේ ප්‍රඥාව දියුණු දියුණු වෙනවා ಗುಣ දැන වැඩෙනවා ඒ තුළින් තමයි ඔබ හොයන භෞතික හෝ අධ්‍යාත්මික සම්පත සැනසෙල්ල සතුට සාමය බුදුජානන් වහන්සේලා සපරි කියා දේශනා කොට වදාළ උතුම් අමා මහ නිවනින් දිනක සැනසීමට පවා ඔබට හැකියාව ලැබෙනවා. නිසා පින්වත් පිරිස මේ වෙලාවේ දීපත් කර ගන්නට ඕනේ. අපි මෙතෙක් වෙලා ශ්‍රවණය කළේ වටිනා ධර්ම කාරණා. මේවා අපි ධාරණය කරගත යුතුයි. නැවත නැවත භාවිතා කළ යුතුයි. බහුලී කතාය බොහෝ කොට භාවිතා කළ යුතුයි ඔබ සොයන සපත සම්සිල්ල ඒ උතුම් මහා සම්සිල්ල වූ නිවන ඔබ ළඟයි කිය. සාදු සාදු සාදු. බොහෝ දෙනෙක් අද ධර්ම දේශනාවේ දායකත්වය නදාරණ කටයුතු කර තිබෙන්නේ විවිධ වූ ඒ පුණ්‍ය ප්‍රාර්ථනා ඉෂ්ට කර ගන්නටයි ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න යම් යම් අයගේ පුණ්‍ය අපේක්ෂා ඉටු කර ගන්නට ඉතින් මේ හිතන පතන ආකාරයට අද අපි මේ දේශනා කරපු ධර්ම දේශනාවේ බොහොම ලුණු කරුණු කාරණා කීපයක් ඉදිරිපත් කරන්න තෝරන්නේ කාලය අනුව. ඒ නිසා ඔබට හිතන්නට යමක් මේ ලැබෙන්නට ඇති. එහෙම වුණා නම් ඔබේ හිත බොහොම පිළෙන් බරයි. ඒ කියන්නේ හදයන් උනාතීකී පුණ්‍යම් නියත. ජනිතේ සතුටක් తీරන්න පුළුවන්. එහෙමනම් ඔබ කරගත්ත වටිනා පිළිතුර. නිසා මේ කාරණේ ධාරණය කරගෙන කායික ජීවිතයට සම්බන්ධ කරගෙන සොයා බලන්න සත්‍ය ගවේෂණය ගියෙන්න ඒ ඔබ හැමදෙනාටම සෙත සාන්ති සපත සම්සින්න පිණිසයි. අවසාන වශයෙන් විතරගත්තා පුණ්‍ය ශක්තියෙන් ඔබ හැමදෙනාගේ යහපත් සිතුම් පැතුම් සියල්ල අපිට සිද්ධ වේවා. සතුට සාමය සම්පත උදා වේවා. සනසිල්ලම උදා වේවා. අවසානයේ උතුම් අමා මහ නිර්ණමිත මහා සනසිල්ලෙන් සනසී ගැනීමට ඔබ හැමදෙනාටම ධෛර්ය ශක්තිය වේර වීර්ය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා සාදු සාදු මේ දෙවියන්ටත් තේරෙන්න එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඒතාවතාච අම්මේහි සම්පදං කුල් සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඒතාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්වා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සාදු සාදු පෙර ධර්මානුශාසනාව කරතු ගරුතර දේශිකානන් වහන්සේ රජාවඩුන පස්යාද ශාසන තරුණ ධර්මාශ්‍රමාධිපති ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති විනයාචාර්ය භාවනා උපදේශක පූජනීය කොට්ටේ ශාසන තිලක ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු සාදු සාදු ඔබටත් මම ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්න හැකි. කතා කරන්න ජාතික වන්දේ ආගමික අංශයට දුරකථන අංකය 0112 69 72 72. ඔබට